දැන් අපි ළඟ මේ අපි ළඟ තරුණ තරුණයෙක් කෙනෙක් පැවිදි. පැවිදි වෙලා පිටිච්චර අමාරුවක් වුණේ පැවිදිට කාලෙදී උපසම්පදා වුණා. උපසම්පදා වෙලා භාවනා කරන්න පටන් ගන්න විතරයි අසනීප වුණා. ඊට පස්සේ අසනීප වුණාම ටිකක් කලකට ඊට පස්සේ ආගේ විවුලන්න පටන් ගත්තා. පිළිත් කියන්න බෑ. බුද්ධ වන්දනාවට ඉන්න බෑ ඒවලුනා බැලුවාම මෙයා කියන්නේ ඊට ඇගේ ඇවිස්සුනා ඇවිස්සලා කතා කරන අම්මා මෙනි චම්මයි ඉන්නවා කියන්නේ ඉතින් අපි මේ අපේ විස්තරේ කියුවා මැරිලා තියෙන අම්මා මෙයා ඉපදිලා මාස 9 මාස 9 බබාට අම්මා මැරුණා මැරිච්ච අම්මගෙන් ඉඳලා තියෙන්නේ මේ බබා කියන්නේ ගහන මේ හැටි සැකලේ. එතකොට මේ අවුරුදු 19 දෙන්නකට මහාන වෙනදා. එතකොට අවුරුදු මාස 9න් ඒ අම්ම ඇගේ ඉඳලා යගේ ජීවත් වෙන අවුරුදු 19. එතකොට අවුරුදු 20 මහාන වුණා. ඒ කීටි සාමාන්‍ය දානිකය අවුරුදු අවුරුදු 21 ඒ කීටි උපසම්පදා වුණා ඉන්නකම් සීලේ බලවත් වෙන්න මෙයාට ඇගේ ඉන්නකම් ඊට පස්සේ මෙයා මොකද කළේ? මෙයා කිව්වා මෙහෙම මෙයා සූදානම් වුණොත් එක්ක මරනවා. අපිට බේර ගන්න බෑ. ඊට පස්සේ දවසක් අවසමේ බුදුන් වහන්සේ ඉඳෙද්දී මේ පොඩි මාමුදුර පල්ලෙහාට දුවගෙන යනවා. ආවට පස්සේ මට කිව්වා මෙන්න මෙහෙම පහළට දුවගෙන ආවා කියලා. ඉතින් හොයනවා හොයනවා හොයනවා අපිට හොයාගන්න බෑ. මම ගොඩාක් බය වුණා. මේ පැලෑ උදේට මොනවද කරගත්තොත් අපිට අපිටම අවුල් වෙනවා. ඊට පස්සේ ඔන්න රාත්‍රියේ ගෙදරින් කෝල් එකක් දුන්නා මේ අයියා කතා කරනවා මේ ගෙදර ඇවිල්ලා ඉන්නවා මම කොහොමද මේ හරි මට උපයෝගය කියන්නේ කෝල් එකක් දානවා මට කෝල් කරනවා මම ඒව මේ ගෙදරට ආව දන්නවා ගෙදරට ආව දන්නේ සිහිය කියන්නේ මම දැන් බලන්න ඔබ වහන්සේ සිවුරුකුත් දාගෙන ගෙදරක් ගිහින් සිහිය දන්නේ ආදුරට මොනවාරි හානියක් වුණොත් මේ අසර නපුර අවු ඉන්නේ ඉක්මන් උපයෝගය වෙනවා අනේ අමාරුයි අමාරු කරනකොට අමාරු කියලා උපදින්නේ උපදෙදු වුණා. උපදෙච්ච ගමන් දැන් ආයේ හොතට ඉන්නවා. ඇගේනවා. එහෙම බලන්න දැන් ඔබගේ ඇදී කී දෙනෙක් ඇද? අපිට වෙන්න පුළුවන්. දැන් මේකේ දැන් සමානික මාර්ගයේ වඩන්න යනකොට දැන් මෙතන ඉඳිද්දි හොතට ඉන්නවා. කිසි ප්‍රශ්නයක් නැහැ. බොණ්ඩ නම් නැති ගානට යාමකුත් හම් වෙනවා බොණ්ඩ. කිසි ප්‍රශ්නයක් නැහැ. සීල්පද කඩා ගන්න ලෑස්ති වෙනකොට උදව් කරන ඕනෙත් නම් හම්බුනේ. හැබැයි වීර්යයෙන් රකින්නකට අන්න බල නැවතේ කියනාට ප්‍රශ්නේ නැහැ. අපිට ඒකට විසඳුමක් හැටියට එක විසඳුමක් දැන් අපිට හම්බුලා තියෙනවා. එහෙමයි රුවන්වැලි මහාසෑයට ගිහින් මහාසෑය ප්‍රදක්ෂිනා කරන තුම්පාරක් විතර ගන්නවා කියන්නේ. එයා රුවන්වැලි මහාසෑයේ තමන්ගේ ජීවිතේ පූජා කරනවා. බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ පූජා කරනවා. ගෝවිල් මහසෑයට කර කලේ කියන්නේ ගෝවිල් මහසෑය තමයි සාමාන්‍ය සතරවරන් දේවලුන්ට හොඳට පේන කෙනෙක්. මෙයා කියලා මේක කරාම අර බෝධිය පේන්නේ. ඒකට දෙවිවරුනි බෝධියට අනුකරණ ඔබ කරදර කරන්න එපා. එයාට පාඩු දෙන්න එපා. ඊට පස්සේ යාට ගුණධර්ම වඩන්න පුළුවන්. එහෙම තියෙනවා. එතකොට බලන්න මේ පේන්නේ ලෝකයයි අපේ ලෝකයේ අතර අපි හිතාගෙන ඉන්න ඒවරු පේන්නේ නැහැ කියලා. නමුත් අමනසත් එක අපි මාන්නේ කොල්ලු. අපි ඒකට ජීවත් ඒ වගේ නොයි කරදර සිද්ධ වෙනවා. ධර්මාර්ගයට යන්න කියන කරදර සිද්ධ වෙනවා. එතකොට මේ කරදර අඩුවෙන් යන්න අර විතර තොරතුරු සීකරගෙන ධර්ම පිටර යන්න. දැන් බලන්න පින්වත්නි. දැන් මෙහෙම කවුරු හරි ඉන්නවනම් අපිත් එක්ක ඉන්ට් වෙලා පරිච්ඡේදෙදී අපි වයසට යන්න යන්න මේ තියෙන ශරීර ශක්තියත් අපිට නැහැ. ඒ අමනුෂ්‍ය ලෝකේ අපිට අවුරුදු 80ක් තියෙනවා කියන කාරණේ බලි දැනුමට වයස 30යි කියන්නේ. එහෙනම් තව අවුරුදු කීයක බලයක් තියෙනවා. අවුරුදු 50ක බලයක් තියෙනවා. දැන් අපට අවුරුදු 75යි කියන්නේ. අවුරුදු 100ක බලය තියෙනවා. පහයි. ඔබට අවුරුදු 79යි කියන්නේ. අවුරුද්ද ඉදමට ඔබට මනුස්ස ලෝකේ තියෙන හයිය. ඔබට අවුරුදු 79 මාස 11යි. මාසේ හයිය මේක බලාගෙන ඉන්න අර අමනුස්ස. ගානට ඇවිල්ලා එයාගේ ලෝකෙට ගන්න. කොච්චර වෙනවද? කෙලවරක් නැහැ. මේම ලෝකෙක අපි හිතන්න ඕනේ නම් මේ උපදීන්නේ කර්මානුරූපව මනුස්ස ලෝකෙට අපි ඇවිල්ලා ඉන්නේ කර්මානුරූපව. ඔබ දන්නවද බුදුරජාණන් වහන්සේගේ උපත සම්පත්තිය? උන්වහන්සේ උපදින් ඉස්සර වැඩෙන්නේ කොහෙද? තුසිත දිවිලෝ. උන්වහන්සේ මනුස්ස ලෝකේ මව කුසේ පිළිසිඳ ගත්ත මොහොතේ සතරවර දෙවුරු ආරක්ෂාවට ආවා. අවනුස්සයන්ගේ කිසිමේ අම්මවත් දරුවවත් වෙනන් විපාක. උපදින කම ආරක්ෂා වෙන්නේ.